ये धम्मा हेतुपभावात्थे संहेतुं तथागतो आह ते සංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝති සද්ධාවන්ත පින්නතුනේ අද ධර්ම දේශනාව සිද්ධ කෙරෙන්නේ කෙනෙකුට සෝවාන් ඵලයට පැමිණෙන්නට බාධක වෙන කරුණු මොනවද ඒ සඳහා සාධක වෙන කරුණු මොනවද කියන මේ මාතෘකාව මූලික කොටගෙනයි කරුණු පැහැදිලි කෙරෙන්නේ. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ මේ සම්බුද්ධ ශාසනයේ ඊට ප්‍රසිද්ධ ගාථා ධර්මයක් යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුං තථාගතෝ ආහ තේසංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමන අපි කුඩා කාලේ පටන් මේ පිළිබඳව අහලා දැන ඉගෙනගෙන තියනවා බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේලා පස් දෙනා වන කොණ්ඩඤ්ඤ වප්පබද්ධිය මහානාම අසජී කියන මේ රහතන් වහන්සේලා පස් නම ලෝකේ පහළ වුණාට පස්සේ උන්වහන්සේලා ගම් දනව් සෙසාරා වැඩම කරන අවස්ථාවේ උපතිස්ස කෝලිත කියන පරිබ්‍රාජකයන් දෙදෙනා ඒ කියන්නේ පසු කාලීනව සැරියුත් මුගලන් නමින් අග්‍ර ශ්‍රාවක තනතුරු ලබාපු උත්තමයින් මේ ගිහි ජීවිතයේ එහෙම නැත්නම් මේ කාමයෙන් පිරුණු ලෝකයේහි අපි ආස්වාදනය කරන වින්දනය කරන දේට වඩා තව ඔබෙන් ගැඹුරු යථාර්ථයක් මේ ලෝකේ පැවතිය යුතුයමයි. ඒ ගැඹුරු යථාර්ථේ වටහාගත් කෙනෙක් ලොව පවතිනවාද? ඒ බඳු උතුමෙකුගේ ඇසුර අපට ලබන්නට පුළුවන්ද? ඒ නිසා මේ ගැඹුරු යථාර්ථය හඳුනාගත් කෙනෙක් ඉන්නවා නම් ඒ මඟ අපි සොයාගෙන යමු කියන කතිකාවත ඇතිව දෙදෙනා දෙමගකින් පිටත් වුණා ලෝකේ යථාර්ථේ නම් වූ ගැඹුරු සද්ධර්මයේ සොයාගෙන. මෙහෙම යන සොයා යන අතරේ තමයි අර බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවකයන් වහන්සේලා පස් දෙනාට අයත් අස්සජී මහරහතන් වහන්සේ පිඬුසිඟා වඩිනවා දුටුවේ. එහෙම දැකලා දුටු මාත්‍රයෙන්ම උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් බොහොම ප්‍රසාදනීයයි හැසිරීම බොහොම ප්‍රසාදනීයයි මේ දුක්ඛම් කටුළු බහුල ප්‍රශ්න බහුල ලෝකේ උන්වහන්සේ කිසිම ප්‍රශ්නයක් නැතුව ආසේ ප්‍රසන්න මනසින් හැසිරෙන්නේ කොහොමද? මේ ආකාරයෙන් ජීවත් වෙන්නට නම් අනිවාර්යෙන් ලෝකයේ මතු පිටින් පෙනෙන දේට වඩා ගැඹුරින් ඇති යමක් වටහාගෙන තිබිය යුතුමයි. ඒ නිසා උන්වහන්සේ මුණ ගැහුනොත් ඒ පිළිබඳව යමක් දැනගන්නට පුළුවන් කියන අදහස ඇතිව නමුත් පිඬුසිඟා වඩින මොහොත ඒ සඳහා සුදුසු අවස්ථාව නොවන නිසා පින්නපාතේ වැඩම කරලා නිමා වෙන තෙක් උපතිස්ස පරිබ්‍රාජකයා පසුපස ගියා. පිඬුසිඟා වැඩලා අවසානයේ ජලය පහසු තැනකට වාඩි වෙලා උන්වහන්සේ දානේ වළඳලා නිමා වෙන තෙක් ඉවසීමෙන් බලා හිටියා. එහෙම බලා ඉඳලා ලං වෙලා අහනවා ස්වාමීනි ඔබ වහන්සේගේ ඉන්ද්‍රයන් බොහොම ප්‍රසන්නයි. ඇවතුම් පැවතුම් බොහොම ප්‍රසන්නයි. මේ දහසකුත් ප්‍රශ්නවල හිර වෙලා පීඩා විඳින කාම ලෝකයේ මේ කාමයන්හි ඇලී ගැලී වෙහෙසටපත් වෙලා ඉන්න ලෝකයේ ඔබ වහන්සේ එබන්දකින් පීඩා විඳින බවක් පෙනෙන්නේ නැහැ. ස්වාමීනි මේ කම්කටොළු සහිත ලෝකයේහි කම්කටොළු නැතිව දුක් සහිත ලෝකයේ දුකක් නැතුව පීඩා බහුල ලෝකයේ මෙතරම්ම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට ඔබ වහන්සේ අනුගමනය කරන ධම කුමක්ද? ඒ ධම් මඟ ඔබ වහන්සේට කියා දුන්නු ගුරුවරයා කවුද? ඒ ගුරුවරයා කෙබඳු ධමයක්ද කියා දෙන්නේ කියලා විමසුවා. එතෙන්දී අස්සජී හාමුදුරුව පැහැදිලි කරනවා අපි මේ මුලින් මාතෘකා කළ ගාථා ධර්මය යේ ධම්මා හේතුප්ප භවා තේසං හේතුං තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ මගේ ගුරුතුමා තමයි කවුරුත් හඳුන්වන මහා ශ්‍රමණ කියලා එහෙම නැත්නම් ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණ කියලා එහෙම නැත්නම් ශ්‍රමණ භවත් ගෞතම කියලා හඳුන්වන ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමයි මගේ ගුරුතුමා. උන්වහන්සේ මෙන්න මේ බඳු දහමකුයි අපට දේශනා කරන්නේ. යේ ධම්මා හේතුප්පභව තේසං හේතුම් තථාගතෝ ආහ මේ මුළු ලෝකයම හේතු ඵල කියන ධර්ම න්‍යායක් මත ක්‍රියාත්මක වෙනවයි කියලා උන්වහන්සේ පහදා දෙනවා. ඒ හේතුඵල කියන સિદ્ધාන්තයට පටහැනිව ක්‍රියාත්මක වෙන කිසිවක් මේ ලෝකයේ තුල නැහැ. ඒ නිසා ලෝකයට අයත් යම්තාක් නාම රූප ධර්ම පවතිනං ඒ හැම දෙයක්ම හේතු ප්‍රත්‍යයන්ගෙන්මයි හටගන්නේ. ඒ නිසා ඒවට කියනවා සංස්කාර කියලා. මේ සංස්කාර ධර්මයන් හටගන්නා හේතුව බුදුහාමුදුරුව පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම යම් කෙනෙකුට ඒවා වෙනස් කරගන්නට ඕන නම් නැති කරගන්නට ඕන නම් ඒවා නැති කරන හැටි වෙනස් කරන හැටිත් බුදුහාමුදුරුව කියා දෙනවා. තේ සංචය නිරෝධෝ කියලා කිව්වේ ඒකයි. එවං වාදි මහා සමනෝ අපේ ගුරුතුමා ඒ මහා ශ්‍රමණෝ තථාගතයන් වහන්සේ මෙන්න මෙබඳු වාද ඇති මෙන්න මෙබඳු කරුණු පැහැදිලි කරන මෙබඳු දහමක් දේශනා කරන කෙනෙක් කියලා පැහැදිලි කළා. මේ ගාථා ධර්මය සජ්ජායනා කරන්නට මුල් පද දෙක සඳහන් කරනකොටම ඒ කියන්නේ යේ ධම්මා හේතුප්පභවා තේසං හේතුං තථාගතෝ ආහ මේ වාක්‍ය දෙක ප්‍රකාශ කරනකොටම අස්සජී හාමුදුරුවන්ගේ ඒ ප්‍රකාශනය අහලා උපතිස්ස පරිබ්‍රාජකයා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම ප්‍රහාණය කරලා උතුම් වූ සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කළා. මේ ධහම තේරුම් අරගෙන Tamanගේ මිත්‍රයාට එහෙම නැත්නම් කෝලිත පරිබ්‍රාජකයාට ප්‍රකාශ කරනකොට එතුමන් සම්පූර්ණයෙන් ගාථා ධර්මයේ ශ්‍රවණය කරලා ඒ කියන ලද සංයෝජන ධර්ම ප්‍රහාණය කරලා සෝවාන් ඵලයටපත් වුණා. එතකොට එහෙමනම් අපට වැදගත් වෙන්නේ මේ ගාථාව අහලා සෝවාන් ඵලයටපත් වුණා කියන එකම පමණක් නොවේ. මොකද ඒ ගාතාව අහලා උන්වහන්සේට සෝවාන් ඵලයට පැමිණෙන්නට පුළුවන් උනේ සසර ගමනේ ඒ බඳු ප්‍රඥාවක් පුරුදු පුහුණු කරලා තිබුණු නිසා. ඇතම් කෙනෙකුට ඇසූසැනින් මේ ගාතාව අහලා ධහම අවබෝධ කරන්නට නොහැකි වෙන්නට පුළුවන්. හැබැයි අහලා එය අවබෝධ කළත් යම් කලක් ප්‍රගුණ කරලා එය අවබෝධ කළත් සෝවාන් මාර්ගඥානය සඳහා අවබෝධ කරන්නට තියෙන්නේ නම් මේ ගාථාවේ කියන ප්‍රධාන කාරණේමයි. එනිසායි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට අපි මේ ගාථා ධර්මය තෝරාගත්තේ යොදාගත්තේ දහම් කරුණු පහදා දෙන්නට. මෙතනදී උන්වහන්සේ පැහැදිලි කරනවා ප්‍රධාන කාරණා දෙකක්. පළවෙනි කාරණේ තමයි මේ ගාථාවේ මුල් පද දෙකෙන් කියවෙන ලෝකයට පොදු විශ්ව ධර්මතාවය. ඒ කියන්නේ හැම දෙයක්ම හේතුවකින් හටගන්නවා. හේතුඵල නැමැති ධර්මතාවය. මේකම තමයි අපි පටිච්ච සමුප්පාද ධර්මයේ හැටියට පැහැදිලි කරන්නේ. පටිච්ච කියන්නේ නිසා, සමුප්පාද කියන්නේ හටගන්න, නිසා හටගන්න ධර්ම න්‍යායක් තමයි නිසා කියන්නේ කුමක් නිසාද? යම් හේතුවක් නිසා. යමකට සාපේක්ෂව හටගන්නා ධර්මතාවයන් තමයි මේ ලෝකයේ තුල පවතින ඒවට කියනවා සංස්කාර. හේතු ප්‍රත්‍යයන්ගෙන් සැකසුණු නිසා සංස්කරණය වුණු නිසා ඒවට කියනවා සංඛාර ධර්ම කියලා. එතකොට මේ මුල් ගාථා පාදයෙන් සඳහන් කරනවා ලෝකයේ සියලුම නාම රූප ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නවා. හැබැයි ඔය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නා ධර්ම න්‍යාය තුල හොඳ දේ නරක දේ යහපත් දේ අයහපත් දේ කුසල් අකුසල් හැමදේම පවතිනවා අපි කැමති දේ අකමැති දේ සුදුසු දේ නුසුදුසු දේ හැම දෙයක්ම පවතිනවා. අර්ථවත් දේ අනර්ථවත් දේ මේ සෑම දෙයක්ම පවතිනවා මේ හේතුඵල ධර්ම න්‍යාය තුල. ඒ කියන්නේ තව ටිකක් අපි ඒක පැහැදිලි කරගත්තොත් අපි හිතමු කෙනෙක් තව පුද්ගලයෙකුගේ ජීවිතය ආරක්ෂා කරලා ඒ තනත්තා සුරක්ෂිත කරලා ඒ සුරක්ෂිත කරන්නට සිතූ චේතනාවේ බලයෙන් ඒ කුසල බලයෙන් ඒ තනත්තා සුගතියක උපදිනවා. අභය දාණය දීම මහ කුසලයක් කියන්නේ තව කෙනෙකුගේ දිවි රකින්න සිතූ සිතුවිල්ලම අනන්ත සසරේ Tamanගේ ජීවිතය රැකෙන්නට උදව්වක් වෙනවා කුසල බලයක් වෙනවා. දැන් කොමක්ද මෙතන සිද්ධ වුනේ හේතුව සහ ඵලය. තව කෙනෙක් කල්පනා කරනවා Tamanගේ පැවැත්ම සඳහා තව කෙනෙකුගේ ජීවිතය නසන්නට. මගේ සුවය සඳහා මගේ පහසුව සඳහා මගේ දියුණුව અભිවෘද්ධිය පැවැත්ම සඳහා මගේ ඕනෑකම සඳහා තව කෙනෙකුගේ දිවි නසන්නට තීරණය කරානම් ඒ අනුන් නසන්නට සිතූ සිතුවිල්ල අනන්ත සසරෙහි Taman අකාලේ නැසෙන්නට හේතුවක් වෙනවා. ද මෙතන සිද්ධ වුනේත් කුමක්ද හේතුව සහ ඵලය. දැන් මේ අවස්ථා දෙකේම හේතුඵල කියන ධර්ම න්‍යාය තමයි ක්‍රියාත්මක වුනේ. හැබැයි එක් දෙයකින් මහත් වූ යහපතක් Tamanටත් අනුන්ටත් සිද්ධ වුණා. අනෙක් දෙයින් Tamanටත් අනුන්ටත් මහත් වූ විනාශයක් විපතක් සිද්ධ වුණා. එහෙනම් හේතුඵල නැමැති පොදු ධර්ම න්‍යාය පැහැදිලිව කොටස් දෙකකට බෙදෙනවා. සද්ධර්මය සහ අසද්ධර්මය කියලා. පොදුවේ ගත්තාම හේතුඵලය නැමැති පොදු ධර්මය ඒක විශ්වයට අයිති ධර්මය ඒක කවුරුත් කියන නිසා කාගේවත් ඕනෑකමකට සිද්ධ වෙන දෙයක් නෙමේ අදාළ හේතුවට අනුව අදාළ ඵලය හැබැයි යහපත් හේතු ගොඩ නැගුවොත් යහපත් ඵල ලැබෙනවා. අයහපත් හේතු ගොඩ නැගුවොත් අයහපත් ඵල ලැබෙනවා කියලා පැහැදිලිව කොටස් දෙකක් තියෙන නිසා හේතුඵල නැමැති පොදු ධර්මතාවය පැහැදිලිව කොටස් දෙකකට බෙදෙනවා සද්ධර්මය සහ අසද්ධර්මය කියලා. යහපත් ඵල ලැබෙන හැටියට තමන්ට අනුන්ට යහපතක් වෙන හැටියට හේතු සම්පාදනය කරන්නට පුළුවන් නම් ඒ වැඩපිළිවෙල හඳුන්වනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි කියලා. තමන්ටත් අනුන්ටත් අවැඩදායක ආකාරයට හේතු ගොඩනගෙනවා නම් එයින් තමන්ට අනුන්ට අනතුරක් අයහපතක් වෙනවා නම් ඒ ක්‍රමය හඳුන්වනවා අසත් ධර්මයයි අධාර්මික ප්‍රතිපදාවයි අධර්මචර්යාවයි කියලා හඳුන්වනවා. එහෙමනම් මේ ගාථා දේශනාවේ ඊළඟ ගාථා අර්ධයෙන් පැහැදිලි කරනවා තේ සංචයෝ නිරෝධෝ අර අයහපත් විදිහට යමක් සිද්ධ වෙනවා නම් ඒවා ඕනනම් වෙනස් කරගන්නට පුළුවන්. Tamanටත් අනුන්ටත් අවැඩ පිණිස යමක් පවතිනවා නම් බොහෝ කාලයක් සසර පවතින්නට යමක් හේතු වෙනවා නම් මේ හැම සංස්කාර ධර්මයක්ම කෙනෙකුට ඕනනම් අයහපත් පැත්ත විතරක් වළක්වාගෙන යහපත් පැත්ත පවත්වාගෙන යන්නටත් පුළුවන් කෙනෙකුට ඕනනම් යහපත් අයහපත් දෙපැත්තම අහෝසි කරලා මේ ගමන නිමා කරලා දමන්නටත් පුළුවන් ඔය දෙකෙන් Taman කැමති හැටියට Tamanට වැටහෙන හැටියට හඳුනාගෙන පවත්වන්නට පුළුවන්. ඒ කියන්නේ පින්නතුනේ කෙනෙකුට ඕනම් පාප ධර්මයෙන් අසත් ධර්මයෙන් වැළකීලා කුසල් දහම් වඩමින් දෙව්ලෝ මනුලෝ සැප විඳිමින් බඹලෝ උපදිමින් සසර බොහෝ කාලයක් ඕනම් සැරිසරන්නටත් පුළුවන්. කෙනෙකුට අසද්ධර්මයේ පමණක් නෙවෙයි කුසල් උපදවන්නා වූ මාර්ගයත් හඳුනාගෙන මේ කුසල කුසල කර්මයන් උපදින්නා වූ මූල හේතුව වන අවිද්‍යාව ශය කරලා මේ භව ගමන සහ මුලින්ම හොසි කරන්නටත් පුළුවන්. තම තමන්ගේ ප්‍රඥාවේ ප්‍රමාණයට අයහපත වළක්වලා යහපත පමණක් පවත්වාගෙන යනවද යහපත අයහපත දෙකම ඉක්මවා ගොස් මේ භව ගමන නිමා කරනවද කියන ඔය දෙකෙන් ඕනෑම දෙයක් සිදු කරන්නට ක්‍රමයක් ඒ මහා ශ්‍රමණ වූ තථාගතයන් වහන්සේ ලොවට දේශනා කරනවා. හැම දෙයක්ම හේතුවකින් නම් හටගන්නේ ඒ හේතු හරියට දැනගත්තොත් ඒ හේතු හරියට හොයාගත්තොත් ඒ පුද්ගලයාට පුළුවන් ඒ හේතු අහෝසි කරලා ඵලය සහ මුලින්ම නිමා කරන්නට පුළුවන් එහෙමනම් පින්නතුනේ දෙවනි ගාථා අර්ධයෙන් තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ගැඹුරු වූ චතුරාර්ය සත්‍ය ධර්මයයි. ගැටලුවක් තියෙනවා නම් ඒට හේතුවක් තියෙනවා. ගැටලුව හඳුනා ගන්නට ඕනේ එහි හේතු හඳුනා ගන්නටත් ඕන. ඒ වෙනස් කරන්නට පුළුවන් බව ප්‍රත්‍යක්ෂ කරන්නට ඕනේ වෙනස් කිරීම සඳහා කල යුතු දේ හඳුනාගෙන අනුපිළිවෙලින් පුහුණු කරන්නට ඕන. එමනම් මේ ගාථා ධර්මයෙන් පටිච්ච සමුප්පාදයේ නැමැති පොදු විශ්ව ධර්මය සහ සම්මා සම්බුදුවරුන් විසින් ලොවට හඳුන්වා දෙන ගැටලු निराකරණය කිරීමේ දුක් නිමා කිරීමේ ඒකායන මාර්ගය චතුරාර්ය සත්‍ය ධර්මය කියන මේ ගම්භීර ධර්මතා දෙකම මේ ගාථා ධර්මයෙන් පැහැදිලි කරනවා. කෙනෙකුන්ට සෝවාන් ඵලයට පැමිණෙන්නට අවශ්‍ය නම් මෙන්න මේ හේතුඵල ධර්මය සහ මේ චතුරාර්ය සත්‍ය ධර්මය පිළිබඳව නිවැරදි වැටහීමක් අනුපිළිවෙලින් හඳුනාගෙන පුරුදු පුහුණු කරන්නට සිද්ධ වෙනවා. එයින් ප්‍රධාන වෙනවා මේ පටිච්ච සමුප්පාද ධර්මය, විශ්ව ධර්මය තේරුම් ගැනීම. එය තේරුම් ගන්නා තේරුම් ගන්නා ප්‍රමාණයටයි චතුරාර්ය සත්‍ය ධර්මයේ නැමැති මේ පියවර හතර ප්‍රගුණ කරන්නට පුළුවන් වෙන්නේ. ගැටලුවක් තියෙනවා නම් එහි හේතු තියෙනවා. හේතු හඳුනා ගන්නට හේතුඵල ධර්මයේ පිළිබඳ විචක්ෂණ නොවන පුද්ගලයා දුක ඉක්ම යන්නට සමත් වෙන්නේ නැහැ. දුක ඉක්ම යා හැකි කියලා අන් අයගෙන් අහගෙන දැනගත්තට එහි හැබැයි හේතු මොනවද ඒ සඳහා කළ යුතු දේ මොනවද කළ යුතු වැඩපිළිවෙල මොකක්ද කියලා හරියට අගමුල තෝරා ගන්නට බැරි කෙනා නිකම්ම නිකම් වෙහෙසටපත් වෙනවා දඟලනවා විනා ඒ තනත්තා විමුක්තිය සාක්ෂාත් කරන්නට යහපත සාක්ෂාත් කරන්නට ඒ තනත්තා සමත් වෙන්නේ නැහැ අද ලෝකයේ තුල යම් කිසි කෙනෙක් සෝවාන් ඵලය සඳහා පැමිණෙන්නට ඕනෑ කියලා උත්සාහ කරනවා නම් ඒ උත්සාහය ප්‍රශංසනීයයි. නමුත් ඒ උත්සාහ කරන හැම දිනාගේම උත්සාහයන් ඵල නොදරන්නේ එක්කෝ ඒ අය හේතුව ඵලය පිළිබඳව ධර්ම න්‍යාය નિවරදිව හඳුනාගෙන නැහැ. එහෙමත් නැත්නම් ඒ හඳුනාගත් ධර්ම න්‍යාය નિවරදිව පුරුදු පුහුණු කරන්නේ නැහැ. එහෙමනම් පින්නතුනේ මේ ආකාරයට යම්කිසි කෙනෙක් හරියට හේතුඵල ධර්ම න්‍යාය ජීවිතේ හමු වෙන සෑම සිදුවීමක් හරහාම ප්‍රකට කරගන්නට දරන උත්සාහය තුළ ඒ තනත්තා ලෝක ධර්මය ටිකෙන් ටික ප්‍රත්‍යක්ෂ කරන තත්වයට පැමිණෙනවා. ඒ මට්ටමට ප්‍රඥාව ටිකෙන් ටික දියුණුවට පැමිණෙනවා. සෝවන් මාර්ගඥානයට පැමිණීමේදී මා මුලිනුත් සඳහන් කළා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන ප්‍රධාන සංයෝජන ධර්ම තුනක් ප්‍රහාණය කරනවා. මේ සංයෝජන ධර්ම තුනම ප්‍රහාණය කරන්නට ප්‍රබල ආලෝකය වෙන්නේ හේතුඵල ධර්මයේ පිළිබඳව විචක්ෂණ භාවයයි. ඒ කරුණු තුන පිළිබඳව හොඳට විග්‍රහ කරලා බලනකොට අපිට මේක හොඳටම පැහැදිලි වෙනවා කුමක් තුලින්ද මේ ක්ලේශ ධර්මයන් තුන ප්‍රහාණය වෙන්නේ. සක්කාය දිට්ඨියයි කියන්නේ ආත්ම තෘෂ්ණාව මමත්වයේ මුල් කරගෙන කටයුතු කිරීම. පුද්ගලයා මමත්වයෙන් ආත්ම තෘෂ්ණාවෙන් බැඳී ලෝකය වරදවා ගන්නේ කුමක් නිසාද? මෙය හේතුඵල වශයෙන් ක්‍රියාත්මක වෙන අනාත්ම ධර්ම සමූහයක් කියන බව හඳුනා ගන්නට නොහැකිකම නිසා මේ ලෝකයේ නාම රූප ධර්මයන් එකින් එකට ප්‍රත්‍ය වෙමින් සියල්ල එකිනෙකට බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන වෙන් කළ නොහැකි තත්ත්වයකුයි පවතින්නේ. එක්කෙනෙකුගේ මනෝභාවයන් අනෙකාගේ මනෝභාවයන් උස්පහත් වෙන්නට බලපවත්වනවා. එක්කෙනෙකුගේ ශරීරයේ නාම රූප ධර්මයන් තවත් කෙනෙකුගේ ශරීරයේ නාම රූප ධර්මයන්ට යම් ආකාරයකින් බලපානවා. Tamangeema ශරීරයේ නාම රූප ධර්මයන් Tamangeema ශරීරයේ තුල මේ කය තුල මේ සත්වයා තුළ වෙනස්කම් ඇති කරන්නට බලපානවා. බාහිර පරිසරයේ ක්‍රියාත්මක වෙන නාම රූප ධර්මයන් Taman වෙත බලපානවා. මෙසේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙන සිතුවිලි, වචන, ක්‍රියා, ද්‍රව්‍ය වශයෙන් ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන මේ හැම එකක්ම එකින් එකට එකින් එකට ප්‍රත්‍ය වෙලා උස් පහත් ස්වභාවයන් ඇති කරන්නට හේතුවක් බවට පත් වෙනවා මේක ගැඹුරින් කතා කරන්නට දීර්ඝ වශයෙන් උපමා උදාහරණ ඇතුව විස්තර කරන්නට ගියොත් අපට දින ගණනක් වුණත් වසර ගණනක් වුණත් කතා කරන්නට තරම් මේ ලෝකයේ තුල සෑම දෙයක්ම මේ හේතුඵලයේ නැමැති මූලධර්මයේ මත ක්‍රියාත්මක වෙන බව ප්‍රකට කරගන්නට පුළුවන් පින්නතුනේ අඩුතරමින් මේ ආහාර පාන නිසා අපේ කය පෝෂණය වෙනවා. ඒ ආහාර පානවල වෙනසක් සිදුණු සැනින්ම කය වෙනස්කම් ඇති වෙනවා. කය වෙනස්කම් ඇති වෙනකොටම සිතේ වෙනස්කම් ඇති වෙනවා. දැන් මේ ඊයේ පෙරේදා දවසක මට ටිකක් සෙම් අධික වෙලා එදා දවසේ මට පැහැදිලි වෙනසක් තේරුණා ඔළුව ඇතුලේ හිස් කබල ඇතුලේ සෙම තැන්පත් වෙලා ඒකෙන් ඇති කරන පීඩාව එදා දවසේ හරිම කයට තරම් පීඩාවක් නැති වුණාට මනසට හරි වෙහෙසකර ස්වභාවයක්. ඉතින් මම බොහෝ අවස් බොහෝ කල්පනා කරලා බැලුවා මගේ හිතට පීඩා ඇති කරගන්නට යම් දෙයක් සිද්ධ වුණාද නෑ සිතට පීඩාවක් නෙවෙයි පවතින්නේ. පැහැදිලිව තේරෙනවා හිත නරක් වීමේ ප්‍රශ්නයක් නෙමෙයි එතන තියෙන්නේ. හැබැයි අර සෙම යම් තැනක හිර වෙලා ඒ ඇතුළත ඇති කරන පීඩණය මනසට මහත් වූ වෙහෙසක් හැටියට ඒ වගේම වැඩිපුර මනස වෙහෙසවන්නට බෑ වගේ යම් දෙයක එක දිගට යෙදිලා ඉන්නට බෑ වගේ බොහෝ දේවල් අහන්නට බොහෝ දේවල් කරන්නට අපහසුයි වගේ පැත්තකට වෙලා නිදා ගන්නට ඕනේ වගේ යම්කිසි උදාසීන ගතියක් ඒ තුලින් ඇති කරනවා ඉතින් මම එදා දවසේම කල්පනා කරලා බැලුවා මේ මනෝභාවයන් ඇති කරන්නට හේතුව උනේ කුමක්ද? ප්‍රත්‍ය උනේ කුමක්ද? අර කයේ ඇති කළා වූ විකෘතිය. කය එහෙම විකෘති කළේ මොකක් නිසාද? එදා දවසේ මේ පරිසරය තුල ඇති කරපු යම්කිසි වෙනස්කමක් සහ ආහාර පාන තුලින් කය ඇති කළා වූ යම් වෙනස්කමක් නිසා. එහෙමනම් බාහිර පරිසරය ගත්තහම ඒ කයට බලපානවා, කය සිතට බලපානවා. නැවත සිත උදාසීන වෙනකොට ඒක කයට බලපානවා. ආපහු එය බාහිර පරිසරයට බලපානවා. මේක චක්‍රයක් වගේ අන්‍යෝන්‍යව නාම රූප ධර්මයන් ප්‍රත්‍යවේවි ක්‍රියාත්මක වෙනවා. එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට බලපාන්නෙත් ඔහොමයි. බිරිඳ සැමියාට යමක් කිව්වන් පස්සේ හිත රිදෙන විදිහට කිව්වොත් සැමියා හිත රිද්දා ගන්නවා. හිත රිද්දා ගන්නකොට ලේ කුපිත වෙනවා. ලේ කුපිත වෙනකොට ඒ ශරීරයේ සියලු නාම රූප ධර්මයන් විකෘති වෙනවා. ඒ විකෘතිය නිසා නැවත නැවතත් සිත ආවේගකාරී වෙනවා. සිත ආවේගකාරී වෙනකොට එයින් අයහපත් වූ කිරණ මේ පරිසරයට නිකුත් වෙනවා. අයහපත් වූ මනෝ වේගයන් මේ පරිසරයට නිකුත් වෙනවා. එයින් නැවතත් බිරිඳ කුපිත වෙනවා. එයින් දරුවන් කුපිත වෙනවා. එයින් අන් අය නුරුස්නා ස්වභාවයන් ඇති කර ගන්නවා. ඒ අයගේ ගතසිත කුපිත වෙනවා. ඒ සියල්ලම පරිසරයට මුදා හැරෙනවා. ඒ ගහකොළට බලපානවා. ඒ වායුවට බලපානවා. ඒ සතාසිව්පාවට බලපානවා. ඒ සස්ස සම්පත් වලට බලපානවා. සබාධම විපරීත කරන්නට බලපානවා. ආපහු සබාධමේ විපරීතත්වයන් මිනිස්යාගේ විනාශය පිණිස හේතු වෙනවා. නැවත මිනිස්යෙන් විපරීත ප්‍රවෘත්ත වෙනවා. මෙසේ බැලුවයින් පස්සේ එක් පුද්ගලයෙකුගේ ගතින් සිතින් නික්මෙන දේ හාත්පසින් ලෝකේ විකෘති කරන්නට හෝ ප්‍රකෘති කරන්නට යම් බලපෑමක් ඇති කරනවා. මේ ආකාරයෙන් අන්‍යෝන්‍යව බද්ධ වෙලා පවතින නාම රූප ධර්ම සමූහයක් මේක හරියට එක්තරා දැලක් වගේ එක්තරා ජාලයක් වගේ එකිනෙක බද්ධ වෙලා ක්‍රියාත්මක වෙනවා නමුත් පුද්ගලයා මේ නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය මනවින් වටහාගත නොහැකිව මේන් එක්තරා කොටසක් වෙන් කරගෙන මේ තමයි මම මේ තමයි මම කියන්නේ මේ මගේ හෝ නැකමට මේ ටික පැවැත්විය යුතුයි කියලා ආත්ම දෘෂ්ටියක් හදාගෙන ඒ ආත්ම තෘෂ්ණාව මත පදනම් වෙලා සමස්ත ජාලයෙන් කොටසක් වෙන් කරගෙන ක්‍රියාත්මක වෙන්නට උත්සාහවත් වෙනවා මේ කොටස වෙන් කරගෙන සක්කාය දිට්ඨියක් තනාගෙන මමත්වෙන් ඒ නාම රූප ධර්ම කොටසක් විතරක් වෙන්ව පාලනය කිරීමේ උත්සාහය ගන්න කුමක් නිසාද මේ හේතුඵල ධර්ම સિદ્ધාන්තයේ පිළිබඳව එහෙම නැත්නම් මේ පටිච්ච සමුප්පන්න න්‍යාය පිළිබඳව පැහැදිලි වැටහීමක් ඒතනත්තාට නැතිකම නිසා යම් දිනක ඒතනත්තාට මේ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙමින් නාම රූප ධර්මයි ක්‍රියාත්මක වෙන්නේ මේ මම ක්‍රියාත්මක වෙනවා කියලා කියන්නට හැකි යම්කිසි ආත්මීය ස්වභාවයක් මෙහි ඇත්තේ නැහැ සිතෙහි යම් ධර්මතාවයක් පහළ වෙනවද ඒ අනුව සිත වෙනස් වෙනවා ඒ අනුව ගත වෙනස් වෙනවා ගතෙහි යම් ධර්මතාවයක් පහළ වෙනවද ඒ අනුව ගත සිත වෙනස් වෙනවා මෙසේ පහළ වෙන පහළ වෙන හේතු ප්‍රත්‍ය අනුව සියලු නාම රූප ධර්මයන් වෙනස් වෙනවා කියන මේ අනාත්ම වූ පටිච්ච සමුප්පාද ධර්මතාවය හරියට ප්‍රකට වෙනකොට මමයයි ගත හැකි පුද්ගලයෙක් මෙතන නැහැයි කියන බව හරියටම දැర్శණය වෙලා ආත්ම තෘෂ්ණාව හේවත් සක්කාය දිට්ඨිය සහ මුලින්ම ඉවත් වෙනවා එහෙමනම් සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරමින් යම් කෙනෙකුට සක්කාය දිට්ඨිය දුරු කරන්නට උදව් වෙන්නේ කුමක්ද? යේ ධම්මා හේතුප්පභවා මේ සියලු ධර්මතාවයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න නාම රූප සමූහයක්ය මෙහි ආත්ම වශයෙන් ආත්මීය වශයෙන් ගත හැක්කක් හෝ ගත යුත්තක් නැහැ කියන කාරණය පැහැදිලිව දකින්නට පුළුවන් වුණු තැන. එහෙමනම් සෝවාන් මාර්ගඥානයේදී හරියටම තහවුරු වෙන්නේ හේතුඵලය පිළිබඳව ධර්මඥානයයි පින්නත. ඒ හේතුඵලය පිළිබඳව ධර්මඥානයේ තහවුරු වෙනකොටම සක්කාය දිට්ඨිය දුර වෙලා මමයයි ගත හැකි කිසිවක් නැහැ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙලා එකින් එක ද්වේෂයෙන් රාගයෙන් මුලාවෙන් සද්ධාවෙන් ප්‍රඥාවෙන් මේ එක එක ධර්මතාවයන්ගෙන් එක් එක් දේ ක්‍රියාත්මක වෙනවා. යහපත් හේතුන්ගෙන් යහපත් ඵල ඇති කරනවා. අයහපත් හේතුන්ගෙන් අයහපත් ඵල ඇති කරනවා. පුද්ගලයා විකෘති කරනවා, දුර්දාන්ත තත්ත්වයට පත් කරනවා කියලා කියන්නේ ඒ අයහපත් මනෝභාවයන් මනසේ උත්සන්න වීම නිසා. පුද්ගලයා සත්පුරුෂයෙක් දානපතියෙක් උත්තමයෙක් බවට පත් කරනවා කියලා කියන්නේ ඒ මනස තුල යහපත් වූ මනෝභාවයන් යහපත් වූ හේතු ප්‍රත්‍යයන් ගොඩනැගීම නිසා. එහෙමනම් යම් කෙනෙක් අයහපත් අසත්පුරුෂයෙක් කරන්නටත් යහපත් සත්පුරුෂයෙක් කරන්නටත් මේ හේතුඵල නැමැති સિદ્ધාන්තය හරියට හඳුනාගෙන අයහපත මැඩලා යහපත වඩන්නට පුළුවන් නම් මේ හේතුඵල න්‍යාය තුලින් ඒ යහපත ගොඩනගන්නට පුළුවන්. මේ කාරණේ ප්‍රකටව දකිද්දී හරියටම ප්‍රත්‍යක්ෂ වෙද්දී අන් අය කියන නිසා නෙවෙයි කාගෙන්වත් අහගත්තු නිසා නෙමෙයි. තමන් අනුමාන කරන නිසා නෙමෙයි. මේ සමස්ත ජාලය තුල හේතු ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙන රටාව හරියටම යම් දිනක දර්ශනය වුණාද ඒ දැක්මත් සමග මම කියා වෙන් කළ හැකි කිසිවක් නැහැ මේ සියල්ල අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් ක්‍රියාත්මක වන හේතුඵල ධර්මයි කියලා සෝවාන් මාර්ගඥානෙ ලැබමින් ඒ පුද්ගලයා ප්‍රකට කරගන්නවා ඊළඟට විචිකිච්ඡාව විචිකිච්ඡාව පහළ වෙන්නේ කුමක් නිසාද? මේක මෙහෙමද ඒක එහෙමද විචිකිච්ඡාව කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ ගැන සැකය, ධර්මයේ ගැන සැකය, සංඝ ගැන සැකය, සීලය ගැන සැකය, ඒ වගේම Tamanගේ ප්‍රතිපදාව ගැන, පූර්වාන්තය ගැන, අපරාන්තය ගැන, මතු භවය මේ මේවා පිළිබඳව සැකය. මේ සියලු සැක සංකා මතුවෙන්නේ කුමක් නිසාද? මේවා ගොඩනැගෙන හේතු ප්‍රත්‍ය හරියට වටහා ගන්නට බැරි නිසා. බුද්ධත්වයේ නැමැති තැනට යමෙක් පැමිණෙන්නේ මොන මොන හේතු නිසාද කියලා හරියට දකින්න දකින්න බුද්ධත්වයේ පිළිබඳව ඒ තැනත්තාට සැක සංකා දුරු වෙනවා. එහි හේතුඵල ගොනු වෙලා තියෙන ආකාරය ප්‍රකට කරගන්නට බැරි වෙනකොට යම් පුද්ගලයෙකුට සැක සංකා ඇති වෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? එහෙම තත්වයක් ලෝකයේ ගොඩනැගිය හැකිද? එහෙම සුවිශේෂ තත්වයක් තිබිය හැකිද කියලා කෙනෙකුට යම් ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. අපට මේ ලෝකයේ හැම විටම සැක සංකා ප්‍රශ්න ඇති වෙන්නේ කුමක් නිසාද? එහි හේතුව ඵලය ප්‍රකටව දකින්නට බැරි නිසා. මා මේ කාරණය බොහෝ අවස්ථාවල පැහැදිලි කරලා තියෙනවා. ලෝකයේ ගැටලු කියලා යමක් තියෙනවා නම් ගැටයක් කියලා කියන්නේ අපි නූලක්, ලණුවක් ගැට වැටිලා. මේක ගැටයක් ලෙහන්න බෑ කියලා කියන්නේ නූලට අමතරව ගැටයක් කියලා ඇත්තටම දෙයක් එතන තියනවාද? පවතින්නේ එහාට මෙහාට පටලැවිච්ච නූල්පොටම පමණයි. දැන් අපි ගැටයක් කියන්නේ මොකද්ද? මේ නූලේ අගමුල ගිය තැන හොයාගන්නට බැරි වෙනකොට අපි ඒකට කියනවා ගැටයක් කියලා. අගමුල හරියට හොයාගෙන දෙපසට කලයින් පස්සේ එතන තියෙන්නේ නූලක් ලණුවක් පමණයි. තව දුරටත් එතන ගැටයක් නැහැ. එහෙනම් ලෝකේ යම් කෙනෙකුට ගැටලුවක් මතුවෙනවා නම් සැකයක් මතුවෙනවා නම් ප්‍රශ්නයක් මතුවෙනවා නම් කුමක් නිසාද ඒ පිළිබඳව හේතුඵල ධර්ම න්‍යාය නොදන්නාකම නිසායි යමක හේතුව ඵලය හරියට වැටහෙනවා නම් තවදුරටත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි. Tamanගේ බිරිඳ ඇයි මෙසේ කරන්නේ කියලා සැමියාට ප්‍රශ්නයක් මතුවෙනවා නම් එසේ කිරීමේ හේතුව හරියට ප්‍රකට නොවීම නිසා සැමියා මෙසේ කරන්නේ, දරුවා මෙසේ කරන්නේ, අම්මා තාත්තා මෙහෙම කරන්නේ, රටේ ලෝකෙ මිනිස්සුන්ට මෙහෙම වෙන්නේ ඇයි කියලා අපට ප්‍රශ්නයක් මතුවෙනවා නම් ඒ පිළිබඳව හේතුව නොදන්නා නිසා. මුගලන් හාමුදුරුවන්ටම ඇයි පල් හොරු තැළුවේ කියලා කෙනෙකුට ගැටලුවක් මතු නොවෙන්නේ ඇයි? තථාගතයන් වහන්සේ එහි හේතුව මනවින් ප්‍රකට කළ නිසා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ යමක හේතුව මනවින් දේශනා කළාම එපමණකින් අපට යම් ප්‍රමාණයක වැටහීමක් ඇති වෙනවා හැබැයි සුතමේ ඥානයක් වශයෙන් පමණයි. තව තවත් ගැඹුරට සිතා බලනකොට චින්තාමය ඥාණයෙන් තවත් එය ප්‍රකට වෙනවා. හැබැයි සිහිය පිහිටුවාගෙන භාවනාමය වශයෙන් Tamanගේ මනසින් ප්‍රඥාවෙන් දුටුවොත් අන්න එදාට මේ හේතුවෙන් මේ ඵලය නිර්මාණය වෙනවයි කියලා හරියටම දකිනකොට විචිකිච්ඡාව සැකය සහ මුලින්ම දුරු වෙනවා. එහෙමනම් සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ හේතුඵල ඥානයේ ප්‍රකට වීම තුළින් විචිකිච්ඡාව දුරු වෙන්නේ හේතුඵල ඥානයේ ප්‍රකට වීම තුළින් සීලබ්බත පරාමාසය දුරු වෙන්නේ කුමක් නිසාද කුමක්ද සීලබ්බත පරාමාසයයි කියලා කියන්නේ ඕනෑම දෙයක් Taman මෙය පුහුණු කරන්නේ කුමන ඵලයක් සඳහාද කියලා හරියට නොදැන යම් යම් මතවාදවල එල්ලිලා දෘෂ්ටිවල එල්ලිලා යම් වෘතයක් පුහුණු කරනවා නම් යම් සීලයක් පුහුණු කරනවා නම් ඒකට කියනවා සීලබ්බත පරාමාස කියලා. හුඟක් දෙනෙක් හිතාගෙන ඉන්නේ අජවෘත, ගෝවෘත, සුනක වෘත ආදී පමණයි සීලබ්බත පරාමාසෙට. ඒවා කොහොමත් සීලබ්බත පරාමාසයි. බුදුරජාණන් වහන්සේ දෙසූ ධම්මග උනත් කෙනෙකුට ඕනනම් සීලබ්බත පරාමාසයක් හැටියට පුහුණු කරන්න පුළුවන්. ඒ කොහොමද? Taman සිල් ගන්නේ මොකටද කියලා හරි හැටියට නොදැන එය දෘෂ්ටියක් හැටියට දැඩිව අරගෙන එය පුහුණු කරන්නට උත්සාහ කළොත් එයින් ඇත්තටම කෙරෙන්නේ කුමක්ද කියලා නොදැන නම් පුහුණු කරන්නේ අවශ්‍ය ප්‍රතිඵලය වෙනුවට වෙනත් විපරීත දෙයක් තමයි සිද්ධ වෙන්නේ. දන් දෙන්නේ කුමක් සඳහාද කියලා හරියටම නොදැන දන් දෙන්නට පුරුදු වුණොත් ඒ තැනත්තාට දන් දීම ඇබ්බැහියක් බවට පත් වෙලා එය වෘතයක් බවට පත් වෙනවා. එහෙම අය කියනවා, "හාමුදුරනේ මට දානේ නොදී ඉන්නටම බෑ." ඒ දානේ නොදී ඉන්නටම බෑ කියන්නේ දැන් ඒක වෘතයක් හැටියට උපාදාන කරගෙන ඒකෙන් ගැලවෙන්නට බෑ. ඒක හොඳ දෙයක් නිසා අපි වැරද්දක් කියලා කියන්නේ නැහැ. හැබැයි ඒක විමුක්තිය සඳහා උදව් වෙන්නේ නැහැ. ඒ ඇබ්බැහියක් හැටියට උපාදාන කරගෙන පැවැත්වුවයි කියලා දාණයෙන් ලැබිය යුතු උසස් ඵලය ඒ පුද්ගලයාට ලබන්නට පුළුවන් කමක් නැහැ. මෙහි පරමාර්ථය කුමක්ද? කුමක් සඳහාද මේක කරන්නේ? භාවනා කරන්නේ මොකටද කියලා, ඒන් කෙරෙන්නේ කුමක්ද කියලා හේතුව ඵලය හරියට දැනගෙන පුහුණු කළොත් භාවනාවේ ඵලය ලබන්නට පුළුවන්. ඒ නොදැන ආලෝක දකින්නට ගල් ගැහුණා වගේ ඉන්නට අහවල් අහවල් තැනට මම්පත් වුණා කියලා Taman හුවා දක්වන්නට අනුන් හෙලා දකින්නට මෙබඳු දේ සඳහා කෙනෙක් භාවනා කරනවා නම් එතන තියෙන්නේ භාවනාව සීලබ්බත පරාමාසයක් හැටියට දැඩිව උපාදාන කර ගැනීමක් පමණයි අද සමාජයේ බොහෝ දෙනා කරන කියන දේවල් බැලුවයින් පස්සේ තථාගත සද්ධර්මයේ දෙසූ ප්‍රතිපදාවත් සීලබ්බත පරාමාසයක් හැටියට දැඩිව උපාදාන කරගත් අවස්ථා බොහෝ කොට ප්‍රකටව පේනවා. මේක ප්‍රකට වෙන කාටත් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් අපි නිතර සිහිපත් කරනවා මස් මාංශ කෑම පිළිබඳව ප්‍රශ්නේ. මස් මාංශ කෑමෙන් වැළකීලා සිටීම කියන එක ඊටාම උසස් ප්‍රතිපදාවක්. විමුක්තිය සඳහා විශේෂයෙන් සහාය වෙන Tamanගේ මනස කෙලෙසුන්ගෙන් මුදවා ගන්නට, ඒ වගේම අවිහිංසාව වඩවන්නට, Tamanටත් ලෝකයටත් අතිශයින් ඵලදායක ඊටා උසස් ප්‍රතිපදාවක් මත්ස්‍ය මාංශයෙන් වැළකීලා ආහාර ගන්නට පුළුවන්. නමුත් අද සමාජයේ බොහෝ දෙනා මෙය පුහුණු කරන්නේ කුමක් හැටියටද? එයම උපාදාන කරගෙන, එයම දෘෂ්ටියක් හැටියට අරගෙන අන් සියලු දෙනා වැරදි අපි තමයි හරි කියන එක්තරා සීලබ්බත පරාමාසයක් ආකාරයෙන් උපාදාන කරගෙන දෘෂ්ටිගතිකත්වයෙන් පුහුණු කරනවා. ඒ තථාගත ශාසනය තුල පවත්වන ප්‍රතිපදාව ඒතනත්තාට විමුක්තිය සඳහා උදව් නොවෙන්නේ එය දෘෂ්ටි වශයෙන් උපාදාන වශයෙන් ග්‍රහණය කරගෙන නිසා. ඒ නිසා සීලය වුණත් භාවනාව වුණත් දානය වුණත් මේ කවර ප්‍රතිපදාවක් වුණත් යම්කිසි කෙනෙක් මෙය පුහුණු කරන්නේ කුමන ඵලයක් සඳහාද? ඒ ප්‍රතිඵලය මා තුළ සැබවින්ම ගොඩනගෙනවාද? අදාළ හේතුව ගොඩනගෙනවාද? අදාළ ඵලය ගොඩනගෙනවාද කියලා හේතුඵල ධර්මතාවයේ පිළිබඳ විචක්ෂණ වුණොත් පමණයි කෙනෙකුට සීලබ්බත පරාමාසයෙන් නිදහස් වෙලා පුහුණු කරන ප්‍රතිපදාව විමුක්ති සාධනය සඳහා සහාය කරගන්න පුළුවන් වෙනවා. එහෙමනම් යම් කෙනෙකුට සීලබ්බත පරාමාසය සහ මුලින්ම දුරු වෙන්නේ කුමක් නිසාද? හේතුඵල ධර්මඥානය ප්‍රකට කර ගැනීම නිසා. දැන් ඔය මම පැහැදිලි කළේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමේදී ප්‍රහාණය වෙන සංයෝජන ධර්ම තුනම ප්‍රහාණය වෙන්නට ආලෝකය වෙන්නේ කුමක්ද? හේතුඵල ධර්මයේ නැමැති පටිච්ච සමුප්පාද න්‍යාය පිළිබඳව ප්‍රකට කර ගැනීම. යම් කිසි කෙනෙකුට හේතුව ඵලය निराවුල්ව පැහැදිලි කරගන්නට විග්‍රහ කරගන්නට සමත් නොවේ නම් ඒ තැනත්තා මම භාවනා කරනවා කිව්වත් මම ධාන වඩනවා කිව්වත් මම අභිඥා වඩනවා කිව්වත් මට මෙතරම් වෙලා සමාධි වෙන්නට පුළුවන් කිව්වත් මට ආලෝක පේනවා කිව්වත් මං අහවල් අහවල් ඵලයටපත් වෙනවා සමවදිනවා කියලා කිව්වත් හේතුව ඵලය හරියට ප්‍රකට කරගන්නට බැරි නම් ඒ තැනත්තා සෝවාන් වෙනවයි කියලා කියන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් අද අපි ධර්මදේශනාවේ ප්‍රධාන මාතෘකාව කරගත්තේ සෝවාන් ඵලයට පැමිණෙන්නට තියෙන බාධක මොනවද? ප්‍රධානම බාධකේ තමයි මිනිසුන් කරන කියන සිතන දේහි හේතුව ඵලය විනිශ්චය කරගන්නට තරම් ප්‍රඥාව අවදි නොකිරීම. විමසිලිමත් නුවණින් ක්‍රියාත්මක නොවීම තමන් සිතන දේ පිළිබඳව තමන් කතා කරන දේ පිළිබඳව තමන් ක්‍රියාත්මක කරන දේ පිළිබඳව ලෝකයේ සිදුවෙන සිදුවීම් පිළිබඳව ඔය කරුණු හතර පිළිබඳව තමයි අපට හේතුඵල වශයෙන් බෙදා බලන්නට තියෙන්නේ තමන්ගේ සිතුවිලි තමන්ගේ වචන තමන්ගේ ක්‍රියා සහ ලෝකයේ තුල සිදුවෙන යම් යම් සිදුවීම් මේවා කෙබඳු හේතුවක් ඇතුවද සිද්ධ වෙන්නේ කෙබඳු ඵලයක්ද නිර්මාණය වෙන්නේ හොඳ නරක යහපත අයහපත හැම දෙයක් පිළිබඳවම මෙසේ විමසිලිමත් නුවණින් විචක්ෂණව බලන්නට යමෙක් පුරුදු වෙනවද ඒ තනත්තා මුලාවටපත් වෙන කෙනෙක් වෙන්නේ නැහැ පින්නතුනේ ඕනෑම මුලා වෙන පිරිසක් අතර නොමුලාව කටයුතු කරන්නට ඒ තනත්තා දක්ෂ වෙනවා කෙලෙස් සහිත ලෝකයේ කෙලෙස් ධර්ම ක්ෂය කරමින් අහෝසි කරමින් යන්නට ඒ තැනැත්තා සමත් වෙනවා. අන්ධකාරයේ ජීවත් වෙන ලෝකයේ ආලෝකයක් ඇතුව ජීවත් වෙන්නට ඒ තැනැත්තා සමත් වෙනවා. සක්කාය දිට්ඨියෙන් විචිකිච්ඡාවෙන් සීලබ්බත පරාමාසයෙන් දෘෂ්ටි ග්‍රහණයෙන් වෙලී පැටලී පවතින ලෝකයේ මේ සංයෝජන ධර්මයන් ක්ෂය කරන්නට අහෝසි කරන්නට නිවැරදි මාර්ගයට ඒ තැනැත්තා පිළිපන්නා වෙනවා. අසවල් අසවල් දේ පිළිබඳව විතරක් කියලා නෙමෙයි හැම දෙයක් දැනෙන, පෙනෙන, ඇසෙන, සිතෙන හැම දෙයක්ම හේතුඵල වශයෙන් විග්‍රහ කරලා බලන්නට අපි අපේ මනස මෙහෙවන්නට ඕන ඒ සඳහා සිහිය තියෙන්නට ඕනේ. ඒ සඳහා ඔය කියන විමසිලිමත් ප්‍රඥාව අවදි කරගන්නට ඕනේ. ඒ සඳහා වීරිය තියෙන්න ඕනේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ හැම විටම සති පඤ්ඤා විරිය කියන මේ කරුණු ආතාපේ සම්පජානෝ සතිමා මේ කරුණු තුන තථාගතයන් වහන්සේ මේ ප්‍රතිපදාවෙහිලා සෑම විටම අවධාරණය කරන්නේ ඒ නිසා. දැන් ඔය අපි මෙතෙක් වෙලා පැහැදිලි කළේ කෙනෙකුට සෝවාන් ඵලයට පැමිණෙන්නට ඕනෑකම තිබුණත් ඇයි ඊට බාධා පැමිණෙන්නේ හේතුඵල ධර්මයේ පිළිබඳ විචක්ෂණ භාවයේ අඩු නම් මොන ප්‍රතිපදාව පුහුණු කරනවා කිව්වත් කුමක් සඳහා උත්සාහවත් වෙනවා කිව්වත් ඒ හැමතැනම පටලැවිලා මග නොමග තෝරාගත නොහැකිව ව්‍යාකූල වෙනවා විනා ඒ තැනත්තාට පැහැදිලි මාවත හඳුනාගෙන ඉදිරියට යන්නට ඉඩ කඩ ලැබෙන්නේ නැහැ ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යම්කිසි කෙනෙකුට සෝවාන් ඵලයට පැමිණෙන්නට ඕන නම් ඒ පුද්ගලයා ඒ සඳහා ආශ්‍රය කළ යුතු, නිශ්‍රය කළ යුතු, පුහුණු කළ යුතු ප්‍රධාන අංග හතරක් තියෙනවා. මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ධර්මයන් ප්‍රහාණය කරන්නට ඕන නම් ඒ කාර්යය කරගන්නට කෙනෙකුට උදව් වෙන ප්‍රධාන කරුණු හතරක් තියෙනවා. චත්තාරිමානි භික්කවේ සෝතාපට්ඨියංගානි කතමානි චත්තාරි මහණෙනි මේ සෝවාන් ඵලයටපත් වෙන්නට උදව් වෙන අංග හතරක් තියෙනවා මොනවද ඒ අංග හතර සප්පුරිස සංසේවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති මෙන්න මේ කරුණු හතර යම් කෙනෙකුට නැවත නැවත පුහුණු කිරීම තුළින් අර කියන ලද හේතුඵල ඥානය ප්‍රකට කරගෙන සෝවාන් ඵලයට පැමිණිය හැකියි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. මොනවද ඒ කාරණා හතර? සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂයින් ඇසුරු කරන්නට පුළුවන් වෙන්න ඕන. මේ ලෝකයේ අපට ආශ්‍රයට ඕනෑ තරම් අය මුණ ගැහෙන්නට පුළුවන්. ඊටාම සමීප මිත්‍රයින් අපට ලැබෙන්නට පුළුවන්. ප්‍රාණය උනත් දෙන්නට සූදානම් වෙනසේ මිතුරන් අපට ලැබෙන්නට පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රයින් සත්පුරුෂයින් ලබනවා කියන එක බොහොම දුර්ලභයි. කාටද සත්පුරුෂයා කියන්නේ? බුදුහාමුදුරුව බොහෝ සූත්‍රවල මේ පිළිබඳව දිගින් දිගට දිගින් දිගට කරුණු පැහැදිලි කරලා තියෙනවා. ඒ සියලුම කරුණු එකට කැටි කරලා ගත්තාම තමන් පාප ධර්මයන්ගෙන් වැළකීලා අනේකා පාප ධර්මයන්ගෙන් වළක්වා ගන්නට උත්සාහ කරන තමන් කුසල ධර්මය හඳුනාගෙන පුහුණු කරමින් අනේකාට කුසල් මඟ පෙන්වා දෙමින් යොමු කරන්නට උත්සාහ කරන පුද්ගලයා සත්පුරුෂයාය කල්යාණ මිත්‍රයාය කියලා හඳුනා ගන්නට පුළුවන්. තමන් හරියට හේතුව ඵලය හඳුනාගෙන අසත් ධර්මයෙන් වැළකීලායි. අනෙකාටත් සහේතුක හේතුව ඵලය පෙන්වා දෙමින් අනෙකා අයහපතින් වළක්වා ගන්න. තමන් හරියට හේතුව ඵලය හඳුනාගෙන කුසල ධර්මයේ ප්‍රගුණ කරනවා. අනෙකාටත් ඒ මඟ පැහැදිලි කරලා දෙමින් අනෙකාත් ඒ දහම් මඟට නැඹුරු කරගන්නවා. මේ ගුණය යම් කෙනෙක් තුල තියෙනවා නම් ඒ තනත්තා ස්ත්‍රියක් වුණත් පුරුෂයෙක් වුණත් ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් වයසින් වැඩිහිටියෙක් වුණත් බාලයෙක් වුණත් ඒ ඇසුරු කරන්නට සුදුසු සත්පුරුෂයෙක්ය කල්යාණ මිත්‍රයෙක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එහෙමනම් අපේ ජීවිත තුළ අපි සොයා බලන්නට ඕනේ අපි කොයිතරම් කල්යාණ මිත්‍රය ඇසුරු කරනවද. හැබැයි එක් දෙයක් මෙතනදී මතක තියාගන්නට ඕනේ මේ කල්යාණ මිත්‍රයා සත්පුරුෂයා කියන කෙනා ඇසුරු කරන්නට ගියාම අපට එච්චර ප්‍රිය නොවෙන්නට පුළුවන්. අර ප්‍රාණසම මිත්‍රයෙක් ඇසුරු කරන්නාසේ අපට එච්චර ඒ පුද්ගලයා ප්‍රියමනාප වෙන්නේ නැහැ. ඇයි අපි කැමති මිත්‍රයා අපි කැමති වෙන්නේ මොකක් නිසාද? අපි කැමති හැටියට කටයුතු කරන නිසා. මම කියන දේ අනුමත කරනවා නම් මම කියන දේට එකඟ වෙනවා නම් මම කියන දේට හායි කියලා සහාය වෙනවා නම් ඒ පුද්ගලයාට තමයි මම කැමති. එයා තමයි මගේ යාළුවා හැටියට මිත්‍රයා හැටියට මම තෝරා ගන්නට කැමති. යමක් අපි යෝජනා කරනකොට විරුද්ධ වෙනවා නම් ඒකේ දොස් පෙන්නනවා නම් ඒකේ වැරදි හොයනවා නම් ඒකේ ආදීනව පෙන්නනවා නම් එහෙම වෙලාවට අපට එච්චර ප්‍රියමනාප බවක් ඇති වෙන්නේ ඇයි අපේ සිතුම් පැතුම් වලට වඩා පටහැනේ අපි කැමති මාර්ගයට ප්‍රතිවිරුද්ධයි. අපි කැමති විදිහට නෙමෙයි කටයුතු කරන්න කියන්නේ. වෙහෙස කරයි, පීඩාකාරී. එබඳු තැනදී විටින් විට ගැටුම් මතුවෙන්නට පුළුවන්. ඒ වගේම නුරුස්නාකම් මතුවෙන්නට පුළුවන්, සිතැවුල් මතුවෙන්නට පුළුවන්. කල්යාණ මිත්‍රයා සමග සත්පුරුෂයා සමග මෙබඳු මහා අර්බුදයක් ලෝකයේ තුල ඇති වෙන්නට පුළුවන්. හැබැයි අපි හඳුනා ගන්නට ඕනේ එතනදිත් අපට හේතුඵල ඥානයයි උදව් වෙන්නේ මේ තනත්තා මේ විරුද්ධ උනේ මොකටද? මේ තනත්තා මේ බලහත්කාරයෙන් මට බෑ කියද්දි කරන්න කියන්නේ ඇයි මේක? අන්න එහෙම දකින්නට තරම් හේතුඵල ඥානය තිබුණොත් තමයි ලෝකයේ සත්පුරුෂයව හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. පින්තුනි මගේ මේ ජීවිතයේ බොහෝ මිතුරන් හමු වෙලා තියෙනවා. නමුත් පැවිද්දන් අතර මට කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ ලෝකේ බොහෝ ඇති. මට ඇසුරු කරන්නට ලැබුණු අය අතර දෙන්නේ තුන් දෙනෙක් විතර තමයි පැවිදි උතුමන් අතර මට මුණ ගැහිලා තියෙන සමීපව ඇසුරු කරන්නට සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ. ගිහියන් බොහෝ ඇසුරු කරන්නට ලැබිලා තියෙනවා. ඒ ගිහියන් අතර දෙන්නෙක් විතර තමයි හැබැයි සත්පුරුෂ කල්යාණ මිත්‍රයෝ මගේ ජීවිතේ මට ඇසුරු කරන්න ලැබිලා තියෙන්නේ. මිත්‍රයෝ ඉන්නවා. හිතවතුන් ඉන්නවා. දායකයෝ ඉන්නවා. කැප වෙන්නට සූදානම් අය ඉන්නවා. උදව් කරන්න කැමති අය ඉන්නවා. ප්‍රාණයට ප්‍රාණය වුණත් පූජා කරන්නට පරිත්‍යාග කරන්නට කැමති අය ඉන්නවා. ඒ මිත්‍රත්වයයි. නමුත් අර කියන ගුණාංගය තා කලහතරකින් කෙනෙක් තුල පිහිටන්නේ ඒ පිහිටන පුද්ගලයා අපට යහමඟ පෙන්වන්නට තරම් ශක්තිවන්තයෙක් නම් ඒ තැනැත්තා ඇසුරු කොට මේ ගමන යන්නට සුදුසුයි. හැබැයි හොඳට කල්පනාවෙන් බැලුවොත් අපේ ජීවිතේ වැඩිපුරම ගැටිලා තියෙන ඒතනත්තත් එක්ක. ඒතනත්තත් එක්කලා තමයි අපි වැඩිපුරම ජීවිතේ නුරුස්නාකම් ප්‍රශ්න හදාගෙන තියෙන්නේ. ඇයි අපි කැමති මග නෙමෙයි ඔහු පෙන්වන්නේ. අපි රුචි මග නෙමෙයි ඔහු පෙන්වන්නේ. අපි රුචි මග අපි කැමති මග කියන්නේ මොකක්ද? කෙලස් මග. තෘෂ්ණාව, ඇලීම, බැඳීම. ඒ ආකාරයට මම කැමති හැටියට කරන්නට ලැබෙනවා නම් තමයි මම ඊතා සහනදායිව සුහදශීලීව ඒ තැනැත්තා පිළිගන්නට සූදානම් වෙන්නේ. නමුත් අපි තෝර බේර ගන්නට ඕනේ මේ තැනැත්තා ඇයි මෙතනදි විරුද්ධ වෙන්නේ? මේ තැනැත්තා ඇයි මෙතනදි මට බල කරන්නේ මේකම කරන්නට කියලා. දැන් සමහර වෙලාවට මගේ ජීවිතේ මම ඊටාම අකමැති දේවල් ඒ සත්පුරුෂයන් මට නැවත නැවත බලපෑම් කරනවා කරන්නට කියලා. ඒ වෙලාවට මම ගැටෙනවා, හැපෙනවා, චෝදනා කරනවා, කලක් නොමනාපයෙන් වගේ ඉන්නවා. හැබැයි මම කල්පනා කරලා බලනවා, ඇයි මෙහෙම කරන්නට කියලා කියන්නේ? එහෙම බලනකොට, එහෙම සිතනකොට තේරෙනවා මොන තරම් ගැඹුරක් එහි තියෙනවද. පසුව මං අමාරුවෙන් හරි ඒවා කරනවා. මගේ ජීවිතය ආපහු හැරලා බලනකොට ඒ කරපු හැම දෙයකින්ම මට අභිවෘද්ධියක් විනා පිරිහීමක් සිද්ධ වෙලා නැහැ පින්නතුනේ. යහපතක් විනා අයහපතක් සිද්ධ වෙලා නැහැ. සමහර ඒවා මං කොච්චර කැමති වුණත් නිග්‍රහ කරනවා එහෙම කරන්නට එපා කියලා. ඒ වෙලාවට අමනාපයක් ඇති වෙනවා, ගැටුමක් ඇති වෙනවා. හැබැයි පස්සේ කල්පනා කරලා බලනවා ඇයි එහෙම කිව්වේ කියලා අමාරුවෙන් හරි වළක්වා ගන්නවා. එයින් මගේ ජීවිතයට අභිවෘද්ධියක් යහපතක්ම සිද්ධ වෙලා තියෙනවා. පින්නතුන් අහලා ඇතිනේ අර කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ අපේ මහබෝසතාණන් වහන්සේ එක්තරා තරුණයෙක් හැටියට ජෝතිපාල කියන මානවකයා වෙලා ඉන්නකොට බුදුන් දකින්න යන්න එන්න කියලා Tamanගේ යාළුවා කතා කළා. ඔය බුදු බුදු කියලා කිව්වට හැමෝම බුදු වෙලා නැහැ. ඔහොම බුදු වෙන්න පුළුවන්ද කියලා ඒක ප්‍රතික්ෂේප කළා. යන්න කැමති වුණේ පස්සේ යන් කියලා බලපෑම් කරලා අන්තිමට කෙස් ටිකෙන් අල්ලලා ඇදගෙන යන්න සූදානම්. දැන් තමන්ගේ ඔළුවට අත තියන්න තබා තමන්ගේ සේවකයෙක් හැටියට කටයුතු කරන කෙනා ඇයි මේ විදිහට Tamanට මෙච්චර නිග්‍රහ කරලා බලෙන් ඇදගෙන යන්න හදන්නේ කියලා මේ තරුණයා බුද්ධිමත්ව කල්පනා කළා. අන්න ඒ හේතුඵල දැක්මෙන් කල්පනා කරනකොටයි එහෙනම් මේ සුළුපටු දෙයකට නෙමෙයි වැදගත් දෙයකට විය යුතුයි මේ තරම් බලහත්කාරකම් කරන්න කියලා ඔහු ඒ පිළිබඳව කල්පනා කරලා බැලුවා. හැබැයි ඉතින් අඥාන පුද්ගලයොත් මෙහෙම කරන්නට පුළුවන්. ඒ නිසා විචක්ෂණ වෙන්නට ඕනේ. මේ යහපත වෙනුවෙන්ද බල කරන්නේ, අයහපත වෙනුවෙන්ද බල කරන්නේ. එසේ තෝරා බේරා ගත්ත තැන තමයි කල්යාණ මිත්‍රයා කවුද, සත්පුරුෂයා කවුද කියලා අපට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට දෙවෙනි එක තමයි සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ අර මා මුලින් කිව්ව ආකාරයට ලෝකයේ හේතුඵල ධර්මතාවය නැමැති පොදු විශ්ව ධර්මයක් තියෙනවා. ඒ අතර යම් ආකාරයකින් හේතු ගොඩනැගුවාම යහපතක් වෙනවා නම් එය සද්ධර්මයයි. යම් ආකාරයකින් හේතු ගොඩනැගුවාම අයහපතක් වෙනවා නම් එය අසද්ධර්මයයි. හැබැයි අයහපත වුණත් ලස්සන දෙයක්, හොඳ දෙයක්, කැමති දෙයක් වගේ මතු පිටින් පෙනෙන්න පුළුවන්. අපි කැමති වෙන්න පුළුවන් අනෙකාත් අගය කරන්න පුළුවන් ඉහළට මතු කරලා තියන්නට පුළුවන් හොඳක් වෙනවා වගේ පෙනෙන්නට පුළුවන් හැබැයි ඒන් වෙන්නේ අයහපතක් නම් එතන තියෙන්නේ අසද්ධර්මය. මෙය තෝරා ගන්නටත් තිබිය යුත්තේ කුමක්ද? හේතුඵල ධර්මයේ පිළිබඳ විචක්ෂණ ඥානයයි චතුරාර්ය සත්‍ය පිළිබඳව. ගැටලුව මොකක්ද? එහි හේතුව මොකක්ද? ඒක වෙනස් කරන්නේ කොහොමද? ඒ සඳහා කල යුත්තේ කුමක්ද කියන මේ හේතුඵල ඥානය සහ චතුරාර්ය සත්‍ය න්‍යාය පදනම් කරගෙන තමයි අපිට සත්‍ය ධර්මයේ අසත් ධර්මයේ වෙන් කරගන්නට තියෙන්නේ. අද කාලයේ ධර්මය හඳුනා ගන්නට පුහුණු වෙලා තියෙන ක්‍රමයට නෙමෙයි. අද හුඟක් දෙනා දහම අදහම තෝරාගන්නේ වැඩි පිරිසක් කියනවා නම් වැඩි පිරිසක් කියනවා නම් ලස්සනට කියනවා නම් මට කැමති නම් මං කැමති හැටියට කියනවා නම් මට ලෝකෙට කියාගන්න බැරුව ඉන්න ටික එහා මුදුරෝ කියනවා නම් අන්න එහෙම තමයි අද සත්‍ය ධර්මය සත්‍ය ධර්මයේ තෝරාගන්නේ එනිසා Tamanගේ රුචි අරුචිකමම පාදක කරගෙන අද දහම වෙන් කරගන්නට අදහම වෙන් කරන්න පුරුදු වෙලා තියෙන. එය නොවේ න්‍යාය හේතුඵල වශයෙන් යහපතක් වෙනවද අයහපතක් වෙනවද කියලා විචක්ෂණ වෙන්න පුළුවන් වෙනවා. ඊළඟට යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය කියන්නේ යෝනි කියලා කියන්නේ උත්පත්ති ස්ථානය. එතකොට යම්කිසි දෙයක උත්පත්ති ස්ථානය කුමක්ද? කුමකින්ද උපන්නේ? ඒ කියන්නේත් මොකක්ද? හේතුව ඵලය. යමක් තිබුණා නම් එහි හේතුව මොකද්ද? යම් හේතුවක් තියෙනවා නම් මෙහි ඵලය කුමක්? ඒ විදිහට නුවණින් පරීක්ෂා කරලා යමක් විමර්ශනය කරන්නට පුළුවන් නම් ඒ ප්‍රඥාවට කියනවා යෝනිසෝ මනසිකාරයයි කියලා. Tamanගේ සිතුවිලි වචන ක්‍රියා සහ සිදුවීම් යෝනිසෝ මනසිකාරයෙන් විමසා බලනවා නම් ඒ තුල ප්‍රකට වෙන්නේ හේතුඵල ධර්මඥානය. ඊළඟට හතරවෙනි කාරණේ තමයි මෙසේ සත්පුරුෂ ඇසුර තුලින් සද්ධර්ම ශ්‍රවණයේ තුලින් යෝනිසෝ මනසිකාරයෙන් විමසා බලා හඳුනාගත්තු ධර්මතාවය නැවත නැවත ප්‍රගුණ කරන්නට ඕනේ. ඒකට කියනවා ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. මා මුලින්ම කිව්වා ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන්නේ යහපත් ඵල ඇති කරන්නට හේතු වෙන හේතු හඳුනාගෙන ඒවා නැවත නැවත ප්‍රගුණ කරන්න පුළුවන් හැකියාව. සිතුවිලි වශයෙන් යහපතක් වෙන්නේ කොහොමද? වචන වශයෙන් යහපතක් වෙන්නේ කොහොමද? ක්‍රියා වශයෙන් යහපතක් වෙන්නේ කොහොමද? අයහපතක් වෙන්නේ කොහොමද? ඒ අයහපතක් වෙන කොටස් ටික යටපත් කරලා මැඩපවත්වලා යහපතක් වෙන හැටියට සිතන්නට පුළුවන් යහපතක් වෙන හැටියට කතා කරන්න පුළුවන් යහපතක් වෙන හැටියට ක්‍රියා කරන්න පුළුවන් තමන්ගේ ద్వාරත්වයෙන් මෙසේ හසුරුවා ගන්නට පුළුවන් ඒ උත්සාහයට ප්‍රයත්නයට වැඩපිළිවෙලට කියනවා මොකක් කියලාද? ධර්මානුධර්ම ප්‍රතිපත්තියයි. මේ සඳහා තිබිය යුත්තේ කුමක්ද? හේතුඵල ඥානයයි. එහෙමනම් සම්පූර්ණ සෝවාන් මාර්ග ඥානය සාක්ෂාත් කිරීම සඳහා පුද්ගලයෙකුගේ సంతානය තුල අවදි විය යුත්තේ ප්‍රකට විය යුත්තේ කුමක්ද? මේ ලෝකය තුල ක්‍රියාත්මක වෙන හේතුඵල නැමැති පටිච්ච සමුප්පාද ධර්මණ්‍යය ප්‍රකට කර ගැනීමේ හැකියාවයි. යමෙකුට සෝවාන් ඵලයට පැමිණෙන්නට බාධා වෙනවා නම් බාධා වෙන්නේ එය පිළිබඳව නොඇතීමයි. යමෙකුට සෝවාන් ඵලයටපත් වෙන්න සහාය වෙනවා නම් සහාය වෙන්නේ මේ පිළිබඳව විචක්ෂණව මේ කියන සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපත්තිය කියන අංග හතර සම්පාදනය කරමින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ සංයෝජන ධර්ම ප්‍රහාණය කිරීමට හේතුඵල දැක්මෙන් යුක්තව ක්‍රියාත්මක වීම කෙනෙකුට ඊතා නුදුරු අවස්ථාවකදී සෝවාන් මාර්ගඥානෙ ලබන්නට මහෝපකාරී වෙනවයි කියන බව තථාගතයන් වහන්සේ දේශනා කළා. තමන්ම මාතෘකාවක් යෝජනා කරලා සියලු දෙනාට ප්‍රයෝජනවත් වෙන ආකාරයට ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ මහ පිංකමක් තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පිංකමක් මේ දෙආකාර කුසලයේ ප්‍රඥාව දියුණු වෙන්නට හේතු වෙනවා ධර්ම පරිස්කාර පූජා කිරීම ජීවිතයේ සැප ලබන්නට හේතු වෙන මහ පිංකමක් මේ ਸਰව ප්‍රකාරයෙන් සිදු කරගත් සියලු කුසල් ලෝසසුන් රක්නා සියලු දෙවි දේවතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් අප හැම දිනාටමත් බුදුපසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණවදාල උතුම් වූ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා